මේ රට තුල කවර ආකාරයේ දුක්ඛදායක තත්වයන් තිබුණේ වී නමුත් තිබෙන්නේ වී නමුත් අපේ සදහැති පින්නතුන් දානශීල භාවනාදී පිළිවෙත්වල නියැලෙමින් Tamanගේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් නොපැකිලිව කටයුතු කරන බව පේන්න තිබෙනවා. ඒ අතරේ අද දවසේදීත් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන ඔබ Tamanගේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්මයේ ශ්‍රවණය කිරීමේ ඒකායන අදිෂ්ඨානය ඇතුවයි සහ සම්බන්ධ වෙන්නේ. මේ උදෑසන කාලයේදී Tamanගේ දවසේ මූලික කටයුතු સમાપ્ત කරලා හෝ කටයුතු කරන්නට තිබෙද්දී යම් විවේකයක් සකස් කරගෙන මේ ධර්ම සාකච්ඡාව හා සම්බන්ධ වෙනවා. අපිට ආරාධනා කළ හැටියටත් මේ මොහොතකට පෙර මතක් කළ ආකාරය අනුවත් අද දවසේ අපේ ධර්ම සාකච්ඡාවේ මූලික මාතෘකාව වෙන්නේ සම්මා සතිය. ඊට හේතුව තමයි මේ කාලච්ඡේදයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් කරගත් මාතෘකාවන් යොදාගෙන ධර්ම සාකච්ඡාවන් කරන්ට යෙදෙන්න ඇති. කොහොම නමුත් ධර්ම ශ්‍රවණය කරන ඔබ විවිධ මාතෘකා යටතේ ධර්ම ශ්‍රවණය කරලා අද දවසේදී මේ මාතෘකාව හා සම්බන්ධයෙන් අපි ධර්ම සාකච්ඡා කරනවා. පින්නතුනි මේ හැම සාකච්ඡාවකින්ම එහෙම නැත්නම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන දෙයක් තිබෙනවා. ඒ තමයි නිර්වාණය සාක්ෂාත් කරගන්න එක. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාරනවා ධම්මං විනානත්තේ නරසඤ්ඤං මේ ධර්මය හැරුණුකොට වෙනත් කිසිවක් මේ ලෝකයේ මිනිස්සුන්ට වඩා වැඩදායි වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධර්මය තමයි මේ ලෝකේ ජීවත් වෙන සියලු නරස් මිනිසුන්ට තිබෙන ඉහළම දේ. ඇයි එහෙම වෙන්නේ? ලෝකේ විවිධ දේවල් තියෙන්න පුළුවනි මිනිස්සුන්ගේ ලෞකික සුඛ විහරණය පිණිස. විවිධ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන දේවල් අපේ ජීවිතවලට මුණ ගැහෙනවද නැද්ද? මුණ ගැහෙනවා. බොහෝ දේවල් මේ ජීවිතය පවත්වන්නට මේ ජීවිතේ తాවකාලික තෘප්තියන් වෙනුවෙන් අපිට තියෙන දේවල්. නමුත් මේ බුදුහාමුදුරුව අපිට උගන්වා දාලා ධර්මය අපි හැමදෙනාටම මේ ජීවිතය සාර්ථක කරගන්න වැදගත් වෙනවා වගේම යම් විදිහකින් අපි මේ සංසාර ගමනේ නියැලෙනවා නම් ඒ සංසාර ගමන සුවපත් කරගන්නත් හේතු වාසනා වෙනවා. ඇත්තටම නම් මේ සංසාර ගමනේ තියෙන ඉහළම සුවය තමයි ගමන නතර කරන එක. ඒකට අපි කියන්නේ නිර්වාණය සාක්ෂාත් කර ගන්නවායි කියලා. එතකොට නිවන සාක්ෂාත් කර ගැනීම විශේෂෙහි මේ ධර්මය හැරුණකොට වෙන කවරමම ශාසනයක්වත් ඇත්තේ නැහැ. දැන් සමහර අය කියනවානේ හැම ආගමක්ම සමානයි වගේ කියලා අදහසක් සමාජගත වෙනවා. ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඒක අතිශයින්ම මිත්‍යාවක්. මොකද එවකට පැවති ශාසනයන්ගෙන් මිනිසුන්ගේ විමුක්තිය සාදලා දුන්නා නම් ඒ කියන්නේ නිවන සාක්ෂාත් වුණා නම් සිද්ධාර්ථ බෝසත්යන් වහන්සේ මේ පහෝගිය වෙසක් සඳ සාක්ෂි කොට බුදු වෙන්නේ නැහැ. ඉන් පසුව පවතිනවා නම් යම් ශාසනයක් මීට සමානයි කියනවා නම් ඒ හැම ශාසනයක්මත් එහෙනම් නිවන් දකින මගයි කියලා දෙන්න ඕනේ කරන්නේ. එතකොට ඊට පෙර පැවති ධහමකිනුත් නිවන පෙන්වලා දුන්නේ නැත්නම් ඉන් පසුව පෙන්වන ආගමකිනුත් නිවන පෙන්වලා දෙන්නේ නැත්නම් වෙන වෙන විමුක්තිය නම් පෙන්වලා දෙන්නේ මේ ශාසනය පමණක්මයි නිර්වාණයට මඟ කියන ධහම. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය හැර මිනිසුන්ට සදාකාලික සුවයක් වෙනුවෙන් මඟ පෙන්වන අන්‍ය ශාසනයක් ඇත්තේ නැහැ. ඒ වගේම දැන් මේ අටුවාදී ග්‍රන්ථයන්ගේ මේ වගේ අදහස සමාජගත කරනකොට අපිට පැහැදිලි කරනවා යම් කෙනෙකුට ධර්මානුකූල ඥානය අවශ්‍යයි අවබෝධය කරා යන්න. අපිට පිළිම විහාර චෛත්‍යය දානමාන ආදී පින්කම් කරන්න පුළුවන්. අපි හොඳටම දන්නවා ඒක. හැබැයි මේ නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ මහගුම කාර්යය තමයි සොකීය సంతానගත ක්ලේශ මලයන් ප්‍රතික්ෂේප කරන එක හොදලා දාන එක. එතකොට කෙලෙස් මලකඩ නැති කරලා ආධ්‍යාත්මික සෝයක් ලැබීම සඳහා Taman ප්‍රඥා සම්පන්න වෙන්න ඕනේ කරනවා. එතකොට මේ ධර්මානුකූල ඥානය ලැබනකොට මෙතනදී කියනවා අටුවාවේදී විශේෂයෙන්ම ඥාන හතරක් ගැන. පළවෙනි එක තමයි සුතමය ඥානං. වචනේ තමයි සුතමේ ඥානං. සුතමේ ඥානං කියලා කියන්නේ මේක පුළුල් අර්ථයෙන් ගත්තාම අහලා කියවලා දැනගෙන දැනුම ලබන එක. මේ වෙලාව තුලත් ඔබ කරන්නේ ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ පිළිබඳ අසා දැන ගැනීම සිද්ධ කරනවා. කොච්චර බාධා තිබුණත්, කොයිතරම් වැඩ රාජකාරී තිබුණත්, ඒවා පසකින් තබලා මේ ඉගෙන ගන්නේ, මේ දැනගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. කවරක් සඳහාද? බුදුරජාණන් වහන්සේ සතුටු කරන්නට නෙවෙයි අපිට සදාකාලික සුව සාක්ෂාත් කර ගැනීම සඳහා. එතකොට ඒක සුතමේ ඥානං ධර්මය අසාකේවා දැන ගැනීම කෙනෙකුට ඊට පස්සේ කියනවා මේක දැනගත්ත පමණින්ම නම් කෙනෙකුට නිවන් අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා කියනවා මොකක්ද? වවත්තාන ඥාන. ඒ කියන්නේ යම් කෙනෙකුට මේ ධර්මය අසා දැනගන්නවා වගේම අනිවාර්යයෙන්ම මේ වවත්තාන කියලා කියන්නේ අසා දැනගත් ධර්මය පිළිබඳව අර්ථ පරීක්ෂා කිරීමක් කරෙන්න ඕනේ. මේකෙන් කියන්නේ යමක් පිළිබඳව තියෙන තර්ක විතර්ක ගොඩනගනවා කියන එකම නෙමෙයි. ඒ ධර්මය ඇසුරින් අපි අපි ගැන ලෝක ස්වභාවය ගැන පරීක්ෂාවක යෙදෙන්න ඕනේ. අහලා දැනගත්ත පමණින්ම නිවන් අවබෝධ වෙන්නේ නැහැ. දැන් එතකොට සමහර අය හිතනවා මේ ධර්මය කිව්වහම පාලියෙන් හෝ සිංහලෙන් බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයමයි කියලා. සිංහලෙන් නම් බුදුහාමුදුරු දේශනා කරේ නෑ සමහර අය එහෙම කියන එක වැරදි. එතකොට මේ මාගධියෙන් නැත්නම් මේ බුදුහාමුදුරු දේශනා කරපු බණපද ගැනම හොයන එක නෙමෙයි මෙතන කියන්නේ. ධම්ම කියන එකේ ප්‍රධාන අර්ථය තමයි ලෝක ස්වභාවය කියන එක. තව විදිහකින් ගත්තොත් එහෙම පටිච්ච සමුප්පාදය කියන එක. සමස්ත ලෝකයක් පවතින්නේ හේතුඵල නියමයට යටත්ව. ධම්ම කියලා කියන්නේ හේතුඵලවාදයට. එතකොට අපි අහලා දැනගන්න ධර්මයට අනුව මේ ලෝක ධර්මතාවයේ විග්‍රහ කර බලන එක තමයි මෙතනින් කියන්නේ. ඒවා ඒ වගේම සඳහන් කරනවා මොකක්ද මේක ධර්මය දැනගෙන ඊට පස්සේ වතාන ඒක ඒ අනුව විමසා බලා දැනුමක් ආවට පස්සේ එන්න ඕනේ විදර්ශනාවට. ඒ තුන්වෙනි ඥානෙ මම කියන හතරක් ගැන තුන්වෙනි ඥානෙට අපි කියන්නේ සම්මසන ඥානං කියලා. සම්මසන ඥානය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මතාවය තුලින් ලෝකය දකින්න එක. දැන් පැහැදිලි එතකොට පළවෙනි කාරණය ධර්මයේ දැනගෙන තියෙන්න ඕනේ. ඒකට අපි හැමදාම කියනවා උපතින් අපි කවුරුවත් බන දැනගෙන ආවාය නෙවෙයි. විවිධ ආගම් වෙනුවෙන් සමහරු මැරුණට, විවිධ ආගම් වෙනුවෙන් ජීවිතේ නැති කරගත්තට, ආගමේ නාමයෙන් මිනිස්සු ඕන තරම් දේවල් කරන්න පෙනී හිටියට, ඔය කොයි කවුරුවත් එනකොට ආගමක් කරන් ආවේ නැහැ. ආවයින් පස්සේ තමයි ඇත්තටම අපි ආගමක් කරපින්නා ගත්තේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව හුදෙක් ඔය කරගහගෙන යන ධමයක් නෙවෙයි. එහෙම කරගත්තොත් ඒක අවශ්‍ය දේ කරගත්තා වෙන්නේ නැහැ. එතකොට ධර්මය දැනගන්නවා අපි පළවෙනි කාරණය නොදන්නා නිසා දැනගෙන ඒ ධර්මය විමසා විග්‍රහ කොට බලනවා. ඒ විග්‍රහයේ අපි යන තුන්වෙනි තැන තමයි එතකොට සම්මසන ඥානං අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ධර්මතාවයෙන් ලෝකය දකින්නේ. ඇයි? හේතුඵල වාදයට යටත් වුණු මුළු ලෝක ධාතුවක් මුළු සමස්ත විශ්වයක් සියලු සංස්කාර සියලුම දේ ඒකාන්තයෙන්ම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි වෙනස් වෙන නිසා සියල්ල දුක් ස්වභාවයෙන් යුක්තයි දුක් ස්වභාවයෙන් යුක්ත කිසිවක් තුළ නිත්‍ය සදාකාලික ආත්ම ඇත්තේ නැහැ ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මතාවයෙන් ලෝකය විපස්සනාවෙන් විනිවිද දකින තැන තමයි සම්මසන ඥානං කියලා කියන්නේ. එහෙම දකිනකොට අපිට තියෙන විශේෂම දේ තමයි අභිසමය ඥානං. හතරවෙනි එක. ඒ තමයි ධර්මය අවබෝධ වීම කියන එක. ධර්මය අවබෝධ වීම කියන එක. ඉතින් ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාගේම ඒකායන අපේක්ෂාව ධර්මයේ අසා දැන ගැනීම, ඒ අනුව ධර්මය විමසා බැලීම, ඒ අනුව විදර්ශනාවෙන් ලෝකය දැකීම, එනිසාවෙන්ම ධර්මය අවබෝධ කර ගැනීම. ඉතින් ඒ නිසා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල හැමදෙනාටම අභිසමය ඥානෙම වේවා ඒ පිණිස මේ ධර්මය හේතු ආසනා වේවා කියලා. එතකොට අද දවසේදී අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව වුණේ සම්මා සතිය කියන මාතෘකාව. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා චතුරාර්ය සත්‍යය. මොකක්ද? මේ ලෝකය හා සත්වයා පිළිබඳව වූ සියල්ල. අර මුලින් කීව හේතුඵලවාදයට යටත් වුණු සියලුම ධර්ම. සියලුම ධර්මතාවන් ලෝකේ තියෙන ධර්ම දුක්ඛ ස්වභාවයෙන් යුක්තයි කියන එක තමයි සොයාගත්ත දේ. දැන් එතකොට සමහරු කියන ඕක අමුතුවෙන් හොයන්න දෙයක්ද? ඕක තේරෙනවානේ කියලා. ඔව් සමහරුන්ට තේරෙනවා වෙන්න පුළුවනි. තේරුණාට අවබෝධ වුණාද කියන එක තමයි ලොකුම ප්‍රශ්නය. එතකොට මේ දුක වෙන්නේ ඇයි? අපිට සරල සාමාන්‍ය වශයෙන් අත්විඳින දුකක් තියෙනවා. නමුත් මේ සංඛාර දුක්ඛ වාගේ යථාර්ථවත්ව පවතින දුක තමයි අපි දැනගන්න ඕනේ කරන්නේ. බුදුහාමුදුරුවෝ මෙහෙම දුක කියන සත්‍යය පෙන්නලා ඊට පස්සේ ප්‍රශ්නය තමයි කොහොමද මේක වෙන්නේ කියන එක. එතනදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හැටියට පෙන්නලා දෙන්නේ ඒ දුකට හේතුව තමයි තෘෂ්ණාව අල්ලා ගැනීම මම මගේ කියන බන්ධනය. දැන් ඒක තව දීර්ඝව විස්තර වෙනවා. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියට নানা ආකාර විදිහට. ඒක තමයි හේතුව. ඊට පස්සේ නගන ප්‍රශ්නය තමයි මේක නැති තැන මොකද්ද වෙන්නේ කියන එක. ඒකට අපි කියන්නේ නිර්වාණය. එහෙමනේ අපි කියන්නේ. ඒ නිසා දුක්ඛ, නිරෝධ, සත්‍ය හැටියට. ඊට පස්සේ නගන ප්‍රශ්නය තමයි කොහොමද මේක කරගන්නේ කියන එක. ලෝකේ දුකයි නම් හේතුව ඒක නම් ඒක නැති කරන්න පුළුවන් නම් ඒ කියන්නේ නිවන් දකින්න පුළුවන් කියන එකනේ. ඒක කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ නගනවා. ඒ ප්‍රශ්නයට දෙන උත්තරය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ඕකෙදී අපි අද වෙලාව අපිට නෑ මේ සියලු දේ කතා කරන්න අපිට තියෙන කොටසක්නේ. එතකොට සම්මා දිට්ඨියෙන් පටන් ගත්තාම පළවෙනි කාරණය තමයි එහෙමනම් අර මුලින් කීව හැටියට සුතමේ ඥානං අසාකේවා දැනගන්න තැනකදී සම්මා දිට්ඨිය පහළ කර ගන්න එක. අපි උපතින්ම වැඩියෙන්ම බැලුවොත් සම්මා දිට්ඨියද මිච්ඡා දිට්ඨියද? බොහෝ සෙයින් මිච්ඡා දිට්ඨි වෙන්න පුළුවන්. ඇයි? ඔබත් මමත් සංසාරේ ඉපදෙන්නේ මොකක් නිසාද? අපිට ක්ලේශ තෘෂ්ණා තියෙන නිසා. ඒතකොට කෙලෙස් තෘෂ්ණාවන් තියෙන අය බොහෝ වෙලාවට සම්මා දිට්ඨියම වෙන්නේ නැහැනේ. ඒකේ අපි ස්ථාවරව හිටියානම් සම්මාදිට්ඨියෙන් අපිට අවබෝධ වුණා නම් අපි මෙහෙම මුණ ගැහෙන්නේ නැහැ ඉපදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා උපතින් අපිට තියෙන දුර්වලකම් නැති කරගන්න සම්මාදිට්ඨියේ පිහිටන්ට ඕන කරනවා. ඒ අනුව පිහිටියාම අපේ ආකල්ප සංකල්ප කියන දේවල් ධර්මානුකූල වෙනවා. ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒකත් එක්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අපේ ජීවිකාවන් වචන සිතින් කයින් වචනෙන් කරන දේවල් සියල්ල අර කීව ධර්මානුකූල බවක පිහිටන්ට ඕනේ. ඒකට කියන්නේ සීලය කියලා. ඒ සීලය හුදෙක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සීලය පිණිස නෙවෙයි. සීලය කුමක් පිණිසද? සමාධිය පිණිස. සමාධියට අයිති වෙන කොටස් තුන තමයි ආරෂ්ඨායක මාර්ගයේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන එක. මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රය අනුව මේ සම්මා වායාම කියන්නේ ව්‍යායාමය, වීරය, උත්සාහය කියන එක. එතකොට ධර්මානුකූල උත්සාහයක් අපිට අවශ්‍යයි. ඇයි උත්සාහය අවශ්‍ය වෙන්නේ? අර මුලින් කීව සම්මා දිට්ඨිය රැකගන්න. සම්මා සංකප්ප රැකගන්න. ඒක මත පිහිටලා අපේ වචනය, අපේ කය, අපේ වෘත්තීන් යහපත් බවට පත් කරගන්න. මොකද ඒකට හේතුව ස්වභාවයෙන් අපි අර ගලන පැත්තට ගලාගෙන යන්නනේ බලන්නේ. එතකොට කෙලෙස් වලට යන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටියට යන්න පුළුවන්. වැරදි ආකල්ප සංකල්ප ආක්‍රමණය වෙන්න පුළුවන්. එතෙන්ට නොයාවලක් වගන්න එක තමයි සම්මා වායාමය. ඒ ව්‍යායාමයේ ඉන්නකොට කට පරිස්සම් කරගන්න ඕනේ. කය පරිස්සම් කරගන්න ඕනේ. ලාභ වර ප්‍රසාද මත ආදායම් මාර්ග හෝමණයම් දේවල් වැරදි නොවෙන්න වග බලා ගන්නට ඕනේ. එතෙන්ට තියෙන වායාමය සම්මා වායාම. එතකොට මේ සම්මා වායාමයෙන් නැත්තම් ධර්මානුකූල පැවැත්ම උදෙසා ධර්මානුකූල දැක්ම ආරක්ෂා කර ගැනීම සඳහා මේ ව්‍යායාමයේ ඉන්නකොට ඒ වීරයවන්ත භාවයේ තියෙනකොට අපි කුසලයේ පිහිටනවා. ඒ කුසලයේ පිහිටන්නේ ඇයි සම්මාදිට්ඨියේ පිහිටි නිසා. මිච්ඡාදිට්ඨියක පිහිටා මිත්‍යා සංකල්ප තියෙනවා නම් ඒ අනුව වැරදි කතා කරනවා නම් වැරදි හැසිරීම් තියෙනවා නම් වැරදි දේවල් වල යෙදෙනවා නම් ඒක නට කවදාවත් සම්මා වායාම වෙන්නේ නැහැ. සම්මා වායාම ඇති කෙනාට තමයි සම්මා සතිය පිහිටන්නේ. එතකොට සති කියන සාමාන්‍ය වචන අපි කියන්නේ සිහිය කියලා. දැන් එතකොට අපි දන්නවා කෞරවයින්ට බුදුහාමුදුරෝ දේශනා කරපු ගැඹුරු සූත්‍ර ධර්මයේ තමයි සතිපට්ඨාන සූත්‍රය. එතන සතිපට්ඨාන කියන එකේ තේරුම තමයි සිහිය පිහිටුවීම කියන එක. එතකොට සිහිය පිහිටුවීම වැදගත්ම දේ වෙනවා මොකද හේතුව අපි නිකම්ම නිකන් ධෛර්යවන්ත වෙලා තැරෙන්නේ නැහැ ධෛර්යයෙන් අපි යන තැන තමයි සිහිය පිහිටු වීම සම්මා සතිය ඇති තැන තමයි සම්මා සමාධිය ගොඩනගන්න පුළුවන්කම තියෙන්නේ සම්මා සමාධිය ඇති තැන තමයි උපේක්ඛාදී නිවනට ආසන්නතාවයකට යන්න පුළුවන්කම තිබෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව යම් කෙනෙක් තුල මේ සතිය කියන දේ පවතිනවා නම් ඒක සම්මා සතිය විය යුතුයි. දැන් හිතලා බලන්න මොහොතකට මේක කොයිතරම් ගැඹුරු සහ කොයිතරම් අත්‍යවශ්‍ය කාරණයක්ද කියලා ආරෂ්ඨායික මාර්ගයේදී මූලික පදනම තියෙන කෙනා සම්මා සතියට එන්න ඕනේ. ඒකනේ අපි මාතෘකා කරගත ගාථාවෙන් කිව්වේ. ඒකෙන් කියන්නේ මොකද්ද? සිහියෙන් යුතුව මිත්‍යාව බැහැර කරන්න. අපේ මාතෘකාව උනේ ඒකනේ. ඒකේ කියන්නේ මොකද්ද? සෝ සතෝ මිච්ඡාදිට්ඨින් පජහති. සිහියෙන් යුක්තව එයා මිත්‍යා දෘෂ්ටිය ප්‍රතික්ෂේප කරනවා, ඉවත් කරනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? සතෝ සම්මාදිට්ඨින් උපසම්පජ්ජ විහෙරති. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනකොට සම්මාදිට්ඨියේ පිහිටන්න පුළුවන්කම ලැබෙනවා. එපමණක් නෙමේ තස්ස හෝති සම්මා සතිය. අන්න ඒකට තමයි සම්මා සතිය කියලා කියන්නේ කියලා දිගට කියනවා. එහෙමනම් මේ සම්මා සතිය කියන එක වැදගත් මේ ධර්මදේශනා මාලාවේ පළවෙනි තැන ඉඳලා මෙතෙන්ට දක්වා. එතන සම්මා සතිය පිරිහුණොත් ඉහළ තැනක් පිරිහෙන කියන්නේ සම්මා දිට්ඨිය ඉඳලා පල්ලහැට පිරිහෙනවා මෙතෙන්ට එනකම්. මෙතනින් පල්ලහැට තියෙන සමාධියත් පිරිහෙනවා සතිය නැති තැන. දැන් මම මේකෙන් අදහස් කරන්නේ අපේ මාතෘකාව ඒක නිසා මේක විතරයි වැදගත් කියන එක නෙමෙයි. මේක හරියට අර කතාවට කියනවා ලුණු වාගේ කියලා. දැන් ලුණු ව්‍යංජනයකට දැම්මම සමස්ත ව්‍යංජනයේ රස ගොඩනැගීමට ලුණු බලපානවද නැද්ද? බලපානවා. ව්‍යංජනයේ වෙන තැනක ලුණු ඉතුරු වෙන්නේ නැහෙනේ. ඒ වාගේ සම්මා සතිය කියන එක සමස්ත ආර්ය මාර්ගය නොයසේනම් ප්‍රඥා සීල සමාධි කියන මේ ධර්ම මාර්ගය තුල අර ව්‍යංජනේ ලුණු වාගේ සියල්ල තැනට සම්බන්ධ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි. අපි තව තැනකදී කියනවා මොකද්ද? සත්බොජ්ජංග ධම්ම. බෝධිඅංග ධම්ම අවබෝධය සඳහා වෙන මූලික කාරණාවලි පළවෙනි එක තමයි සති සම්බොජ්ජංගය. එතකොට අර සම්මාදිට්ඨිය ආදී මූලික කාරණා නැති කෙනෙකුට ආයේ බොජ්ජංග ධර්ම කතා කරලම වැඩක් වෙන්නේ නැහැ. මූලික කාරණා ඇති කෙනෙකුට තියෙන පළවෙනිකම තමයි එතකොට බොජ්ජංග ධර්මය සතිය. ඊට පස්සේ තව කියනවා මොකද්ද? බල ධර්ම. මේ භාවනාවාදී තැන්වලදී විශේෂයෙන් මේ ධර්ම මාර්ගයේදී බල බලයක් හැටියට පවතිනවා. පළවෙනි බලය තමයි මොකද්ද? සතිය. එතකොට දැන් සද්ධාවෙන් ඇවිල්ලා අපි සතියට එනවා. සද්ධාව මත තමයි එන්නේ. ඇවිල්ලා අපි සතිය බලයක් හැටියට එනවා. එපමණක් නෙමෙයි. එතනම කියනවා මොකද්ද? ඉන්ද්‍රිය ධර්මයක්. ඉන්ද්‍රිය කියන ආධිපත්‍ය කියන එක. එතකොට ඒකත් එතකොට අර සද්ධාදී ධර්මයන් අතර සතියත් බල ධර්මයක් වගේම අධිපති ධර්මයක් හැටියටත් ගන්නවා. මෙහෙම බැලුවහම සතිය නැති තැනක කිසිම කෙනෙකුට මේ නිවන් මාර්ගය තුල පවතින්නවත් බෑ. පැවැත්ම ඒ තුල පුරුදු පුහුණු වීම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අනිවාර්යෙන්ම සම්මා සතිය තියෙන්න ඕනේ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පැහැදිලි කරනවා යම් කෙනෙකුට සම්මා සතිය තියෙනවා නම් ඒ සතිය තිබීම තුල තියෙන පැහැදිලිම වරප්‍රසාදය තමයි ඒ කියන්නේ යාගේ ලක්ෂණය තමයි නිවැරදි දේ සිහි කරන්න පුළුවන්කම ලැබෙන එක. අපි මුලින්මත් කියවනේ සෝසතෝ මිච්ඡාදිට්ඨින් පජාති. මිච්ඡාදිට්ඨිය නැති කරන නිසා එයාට නිවැරදි දේ සිහිකරන්න පුළුවන්කම ලැබෙනවා ඒක උප ဋ ාණ ලක්ෂණෝ කියලා තමයි සැලකන්නේ. නිවැරදි දේ සිහිකරන්න සම්මා සතිය අවශ්‍යයි. දෙවෙනි කාරණය මොකක්ද? මේ සම්මා සතියේ පිහිටි කෙනෙකුට තියෙන විශේෂම වරප්‍රසාදය තමයි අසම්මෝහ රස ඒ කියන්නේ නොමුලා බව මුලා වෙන්නේ නැතිකම දැන් අපි ධර්ම මාර්ගයේ යනකොටත් ඇතැම් විට මුලා වෙන්න පුළුවන් ධර්ම මාර්ගය කියලා වැරදි මාර්ගවල යන අයත් ඉන්නවානේ එතකොට සම්පූර්ණයෙන්ම අපි මුලා බවින් මිදෙන්නේ ධර්ම මාර්ගය තුල මං මුලා නොවෙන්න නම් සම්මා සතිය තියෙන්න ඕනේ. එතකොට අපි පළවෙනි ලක්ෂණය කිව්වා නිවැරදි දේ හිතන්න පුළුවන්කම ලැබෙනවා. දෙවෙනි ලක්ෂණය තමයි මුලා නොවි ධර්ම මාර්ගයේ යන්න සම්මා සතිය ආධාර වෙනවා කියන එක. ඊට පස්සේ කියනවා මොකක්ද? ඊගාව කාරණය තමයි අරමුණු ඉදිරිපත් කිරීම. එතකොට මේ ධර්ම මාර්ගයට යන්න පුළුවන් නිවැරදි ධර්ම අරමුණු ඉදිරිපත් කරන්නේ සම්මා සතිය. සම්මා සතිය නැති තැන මොකද වෙන්නේ? වැරදි අරමුණු වලට හිත යනවා. ඒ නිසා ඵල ධර්මයක් අපිට ඒ කියන වරප්‍රසාදය තමයි ඵලය තමයි නිවැරදි අරමුණු අපිට බිහි කරන එක සම්මා සතියෙන්. ඊට පස්සේ කියනවා මොකද්ද තව එක ලක්ෂණයක් හැටියට සතර සතිපට්ඨානය තුල ආසන්න කාරණේ හැටියට රැඳෙන්න හේතු ආසනා වෙනවා සම්මා සතිය. මොනවද මේ? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනාවන්. එහෙම නැත්නම් මුළු ලෝකයක නැත්නම් සමස්තය තුල තියෙන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉරහඳ තාරකා ගවේෂණයේ නෙවෙයි නිර්වාණය සාක්ෂාත් වෙන්නේ. මේ බඹයක් පමණ වූ අපි දරාගෙන ඉන්න පංචස්කන්ධය තුල තමයි අපිට නිර්වාණයට අවශ්‍ය මඟ අවබෝධ කරගන්න පුළුවන්කම පහසුවෙම තිබෙන්නේ. ඒ නිසා සම්මා සතිය ඇති කෙනෙකුට අර මුලින් කීව හැටියට නිවැරදි දේ සිහිපත් කරලා නිවැරදි දේ නොමුලාව සිද්ධ කරලා හොඳ අරමුණු ඉදිරිපත් කරගෙන ඒ අරමුණෙන් විනිවිද දකින්න පුළුවන් දේ තමයි කය පිළිබඳව ඒ වගේම විශේෂයෙන්ම වේදනාව පිළිබඳව සිත පිළිබඳව ධර්මතාවයේ පිළිබඳව අපිට නිවැරදිව දකින්න පුළුවන්කම ලැබෙනවා ඒ කියන්නේ භාවනා මානසිකාරයකට එන්න අපිට ආධාර වෙනවා සම්මා සතිය. දැන් එතකොට මේ සම්මා සතිය වඩන කෙනාට සම්මා සතියේ පිහිටි කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂ කාරණා කීපයක්. ඒ තමයි දැන් අපි මේ ධර්ම ශ්‍රවණය කරන අයත් දැන් කල්පනා කරන්න පුළුවන් කොහොමද අපි මේ සම්මා සතිය වඩන්නේ කියලා. නැත්නම් සම්මා සතියට එන්නේ කොහොමද කියලා. එන්න තියෙන හොඳම දේ තමයි සම්මා දිට්ඨියේ ඉඳලා අපි අර මුලින් කීව සියලු කාරණා වලින් ධර්මානුකූල බව රැකගන්න එක. ඒකෙදි අපිට එදිනෙදා සමාජ ජීවත් වෙජිත් තියෙන බාධා හතරක් තියෙනවා. ඒ තමයි මේ විශේෂයෙන්ම මේ මේ බාධාවන් මගහැර ගන්න අපි උත්සාහ කරන්නට ඕන කරනවා. පළවෙනි එක හැටියට සලකනවා මොකද්ද? සති සම්පජඤ්ඤා. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ මේ සිහිනුවන කියන එක. දැන් උදාහරණයක් ඇට ගත්තොත් එහෙම තමන්ගේ ශරීරය ගැන, තමන් ඉගෙන ගන්න දේවල් ගැන, තමන් ආශ්‍රය කරන අය ගැන, තමන් ගන්න ආහාර පාන පිළිබඳව, තමන්ගේ වස්ත්‍රය පිළිබඳව එළඹ සිටි සිහිය තියෙන්න ඕනේ. දැන් තමන් ඉගෙන ගන්න අහන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේ ඉගෙන ගැනීමක් නෙමේක. තමන් අහන ධර්මයේ පිළිබඳව නැත්නම් මේ බණ දේශනාව අහනකොට ඒ ගැන හරි සිහියක් පිහිටුවේ නැත්නම් අපිට දැනගැනීම ලැබෙනවද? නැහැ. තමන්ගේ වස්ත්‍රයක තියෙන හොඳ නරක බව, දෝෂය, ගැළපෙන නොගැළපෙන බව පිළිබඳව අපි සිහිපත් කරන්න ඕනේ නැද්ද? සිහිපත් කරන්න ඕනේ. අපි ගන්න ආහාර පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ නැද්ද? වසවිසද ගැළපෙනවද නැද්ද? ඍතුවට කාලයට ගැළපෙනවද? ලෙඩ රෝග ආදියට ගැළපෙනවද කියලා බලන්න ඕනේ නැද්ද? බලන්න ඕනේ. ඒ වගේම අපි ගත්තොත් අපි ආශ්‍රය කරන අය ගැන අපි සිහියෙන් ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරනවා තමන්ගේ ශරීරය ගැන පවා. දැන් සමහරු කියනවානේ ශරීරය ගැන වැඩි අවධානයක් ඕනේ නැහැ මනස විතරක් ඇති වාගේ කියලා වැරද්දක් තියෙනවා. නෑ, පිරිසිදුව, නිරෝගීව ඒ වගේ ආරක්ෂාව ඇතුව. මොකද අපි කියන්නේ මේක කලයක් මැටි කලයක් වගේ කියලා. මේ අතපය පිරිසිදුවට ලස්සනට පිළිවෙලට තියාගෙන එක වරදක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ ශරීරය, තමන්ගේ ආහාරය, තමන්ගේ ආශ්‍රය කරන අය සියලු දේ පිළිබඳව එළඹ සිටි සිහිය තමයි සති සම්පජාඤ්ඤය. ඒ වගේම කියනවා මොකක්ද විශේෂයෙන්ම මුත්තස්සති පුද්ගල පරිවර්ජනා. ඒ කියන්නේ අවසිහියෙන් ජීවත් වෙන අයව ආශ්‍රය කරන්න එපා කියනවා. දැන් ඔය අවසිහියෙන් ජීවත් වෙන පුද්ගලයා උපමා කරන්නේ කාටද දන්නවද? එයා උගන්වන්නේ හරියට මේ කාක කපුටෝ වාගේ කියලා. කපුටෝ දැන් ඔය කෑ කෑ ගාලා ගිහිල්ලා ගොඩාක් තියෙන තැන් වලින් කෑම ගන්නවනේ. කෑම අරන් ගිහලා සමහර ලාවට ඔය බත්තනමනම් හංගනවලු. හැබැයි ඔය පෙරේතකමට කෑ ගහලා ගිහින් හැංගුවාට ඊට පස්සේ කපුටට තමන් හංගපු තැන් මතක නැති වෙනවලු. ඒ වාගේ අය අපේ ආශ්‍රයේ ඉන්නවද නැද්ද? නැනම් වනම් ඕනේ නැහැ තමන්ට මතක් වෙනවා ඇතිනේ. තමනුත් එහෙමද කියලා බලාගන්න එක හොඳයි. එතකොට දැන් මෙතනින් කියන්නේ මොකද්ද? පළවෙනි කාරණය තමන් කරන කියන දේවල් පිළිබඳව සිහියෙන් ඉන්න එක. දෙවෙනි කාරණය තමයි ඇත්තටම අවසිහියෙන් වැඩ කරන අයගෙන් ඉවත් වෙලා ඉන්න එක. තමන් කොච්චර සිහි කල්පනාවෙන් හිටියත් අවසිහියෙන් වැඩ කරන අයත් එක්ක කටයුතු කරන්න ගියාම නැති ප්‍රශ්න ඇති වෙනවා. තමන්ගේ සතිය පිරිහෙන්න ඒක බලපානවා. ඒ නිසා ඒ දෙවෙනි කාරණේ. ඊට පස්සේ කියනවා මොකද්ද? උපට්ඨිත සති පුද්ගල සේවනතා. ඒකෙන් කරනවා මොකද අනිත් පැත්ත. අර සිත දියුණු කරන්න කැමති සතිය පිහිටුවන්ට කැමති ඈයෝව ආශ්‍රය කරන්න කියලා කියනවා. එතකොට අපිට ආශ්‍රයට ගත යුතු කණ්ඩායමක් ඉන්නවා, නොගත යුතු කණ්ඩායමක් ඉන්නවා. ඊට පස්සේ කියනවා හතරවෙනි කාරණේ හැටියට කියනවා මොකද්ද? තදදි මුත්තතා ඒ තමයි සිහිය උපදවා ගනිමින් ඊට නැඹුරු වුණු සිතක් පවත්වා ගන්න කියලා දැන් මේක තාම සරල කාරණයක් වගේ පේනුණාට මේක ටිකක් සාමාන්‍ය ජීවිතයේදී අපි නැවත නැවත කල්පනා කරන්න ඕනේ එකක්. විශේෂයෙන්ම අපි අපි ගැන බලන්න ඕනේ, තමන්ගේ හිත ගැන බලන්න ඕනේ, දෙවෙනි කාරණේ තමන් ආශ්‍රය කරන අය ගැන බලන්න ඕනේ. ඒ අය නොගැලපෙනවා නම් තමන්ගේ සමාධියට සතියට ගැටලුවක් නම් ඉවත් කරන්න ඕනේ. තමන්ගේ සතියට සමාධියට ආධාර වෙනවා නම් ඒ ආශ්‍රය තියෙන්න ඕනේ. දැන් තව ගැඹුරු අර්ථයක් මේකේ තියෙනවා. මේ තමයි කාට හරි සම්මා සතිය නැහැ කියලා කියන්නේ අර මිච්ඡා දිට්ඨියේ ඉඳලා මෙයාට පිරිහීමක් තියෙන නිසා තමයි යාගේ සම්මා සතිය නැති වෙන්නේ. කවුරු හරි අපිට ආශ්‍රයයට සුදුසුයි සම්මා සතියෙන් යුක්තයි කියලා කියන්නේ යාගේ සම්මා දිට්ඨියේ ඉඳලම පැහැදිලිව තියෙනවා කියන එක. ඒකෙන් තවදුරටත් අපිට කියනවා කල්යාණ මිත්‍රයෝ, සත්පුරුෂයෝ, දැහැමි අය ආශ්‍රය කරන්ට කියන. නොදැහැමි මිත්‍යා දෘෂ්ටියෙන් වෙලුණු නොමග ගිය අයව ආශ්‍රය කරන්ට එපාය කියන එක කියනවා. මොකද තමන්ගේ විමුක්තිය තමන් තුළ තමන් සාධනය කරගත යුතුව තිබෙන නිසා. අපිට කාල වේලාව බොහොම ඉක්මනින් ගෙවිලා යන නිසා දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුල් කරගත් අටුවාව පැහැදිලි කරනවා යම් කෙනෙකුට මේ සමාධිය සතිය වැඩිම නිසා නැත්තම් මේ සම්මා සතිය පිහිටීම නිසා ලැබෙන වරප්‍රසාද මොනවද කියලා. ඒ වරප්‍රසාද පැහැදිලි කරනකොට පැහැදිලි කරනවා මොකද්ද? අපිලාපණය. ඒ කියන්නේ සියලු දේම සිතෙහි අමතක නොකර පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේක සමහරව හිතන්නේ නිවන් දකින්න විතරයි කියලා. නෑ. තමන් ඉගෙන ගන්න කෙනෙක් නම් දරුවෙක් අපි කියමු තරුණ කෙනෙක් දරුවෙක් ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ කෙනාට තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට සතිය වැදගත්ද නැද්ද? වැදගත්. යම් වෘත්තීය ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ තුල සාර්ථක භාවයේ උදෙසා සතිය වැදගත්ද නැද්ද? වැදගත්. යම් විදිහකින් වෙනත් කටයුත්තකට උපදෙස් දෙන කෙනෙක් හෝ යම් කෙනෙක් වෙනං එයාටත් සතිය වැදගත්. නිවන් දකින්න කෙනාට සතිය වැදගත්. මම ඔබට මතක් කරන්නම් ලෝකයේ බොහෝ දෙනා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් නිවන් දකින්න කැමති යට මඟ හොයනවා. එයින් මෙහා දැන් අලුත් කණ්ඩායම් බිහි වෙලා ඉන්නවා මේ මයින්ඩ්ෆුල්නස් නැත්තම් සතිය වැඩිම සඳහා. හමුදාවක වේවා යම් වෘත්තීය ආයතන වේවා වඩා ඵලදායිතාවයේ උදෙසා සතිය පුහුණු කළ යුතුයි කියලා. ඒ ඇයි? තමන් කරගෙන යන දේ අමතක වෙන ස්වභාවයෙන් යුක්තයි නම් එයාගෙන් අවශ්‍ය ප්‍රතිඵලය ලබන්න බෑ. හැබැයි මතක් කරන්න ඕනේ ගොඩාක් අය සතිය වඩන්නේ නිවන් දකින්න නෙවෙයි ගොඩක් අය දැනට කරන්නේ. ලෝකේ ප්‍රවණතා තියෙනවා සතිය ගැන. නමුත් නිවන් දකින්න ඉන්නේ අල්ප ප්‍රමාණයක් තමයි ඒ ගැන හිතන්නේ. එතකොට මේ අපිලාපණය නැත්නම් ගොඩක් දේවල් අමතක නොවි ආරක්ෂා කරගන්නට තියාගෙන ඉන්න මේ සතිය වඩන අය ඉන්නවා. ඒ අය හරියට ඒ අයට මේ සතිය භාණ්ඩාගාරික කෙනෙක් වාගේ. ඒ කියන්නේ තමන් උපයා ගන්න දේ තමන් දැන අවබෝධ කර ගන්න දේ තමන්ගේ දැනුම තමන්ගේ මේ පුහුණුව ඒ සියලු දේ ආරක්ෂක තත්වයකට එනවා යම් විදියක භාණ්ඩාගාරික කෙනෙක් කියලා කියන රැස් කරන දේ එකතු කරන කෙනානේ එකතු කරන තැනක් බවට ආරක්ෂාව සැලසෙනවා. තව එකක් කියනවා මොකද්ද? උපගන්හණය. උපගන්හණය කියලා කියන්නේ ඒක හරියට මේ නිවන් දකින මාර්ගයට නැත්නම් Taman යන අරමුණට දේව අරමුණට ගැළපෙන අයව ලං කරනවා නොගැළපෙන අයව ඉවත් කරනවා. එතකොට සම්මා සතියෙන් මතකේ රඳවා ගන්න පුළුවන් දෙවෙනි කාරණය තමයි අරමුණ කරා යනකොට අරමුණට ගැළපෙන අයව ලං කරනවා නොගැළපෙන අයව ඉවත් කරනවා. ඒක හරියට මේ පරිනායක කියලා කියලා කෙනෙක් ඔය ඉන්නවලු පාලකයින්ගේ පාලකයා ළඟට යන්න රජුරුව ළඟට හෝ සක්‍රදේවේන්ද්‍රයා ළඟට යන්න ඕනේ කවුද නොයන්න ඕනේ කවුද කියලා බලන කෙනෙක්. එයා හරිනම් දොරටුපාලෙක් වගේ එක්තරා විදිහක. ඉතින් ඒ නිසා සතිය අපිට අවශ්‍ය කෙනා ලං කරනවා අනවශ්‍ය කෙනා ඉවත් කරනවා. තවදුරටත් කියනවා විශේෂ වශයෙන්ම අපි මතක තබාගත යුතු දේ තමයි මේකෙන් ලැබෙන ඉහළම වරප්‍රසාදය. తాවකාලික වශයෙන් යම් යම් දේවල් මතක තබා ගන්න ආධාර වෙන එකවත්. එහෙම නැත්නම් ලෞකික අරමුණු ජයග්‍රහණය සඳහා ලැබෙන එකවත් නෙමෙයි අපි ප්‍රමුඛ කොට සලකන්න ඕනේ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවධාරණය කරන්නේ අර මුලින් කීව කාරණය. නොමුලා වූ සිතකින් යහපත් ඇසුරකින් මේ ධර්ම මාර්ගය තුල සතිපට්ඨානය වඩන්ට යම් කෙනෙකුට ආධාර කරගන්නට වෙනවා මේ සම්මා සතිය. එය තමයි එයාට තියෙන වැදගත්ම භාග්‍යය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අවධාරණය කරන්නේම යම් කෙනෙක් තුල කායානුපස්සනාව වැඩිම අවශ්‍යයි. ඒ මොකද? කය තුල Tamanගේ කය අනුව නැත්තම් කය තුල ස්වභාවය, කයෙහි කුණප කොටාස, ඒ වාගේ අනිත්‍ය දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය කයෙන්ම තමයි අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ කුණප කොටාසයන් පිළිබඳව Tamanගේ ශරීරය තුලිනුත් තමන් ආදරය කරන ඇලුම් කරන ගැටෙන අන්‍යයන්ගේ ශරීර තුලත් තියෙන යථා ස්වභාවය දකින්න කායානුපස්සනාව වැදගත්ද නැද්ද? අතිශයින්ම වැදගත්. මොකද අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණ ධර්මතාවයෙන් බොහෝ දෙනා පිරිහෙන්නේ මිත්‍යා දෘෂ්ටියට යන්නේයි. මේ කය පිළිබඳ වූ වැරදි අල්ලා ගැනීම නිසා දැන් අපිට යම් විදිහකින් මේ කුණප කොටාසයන් මා තුල තියෙන නිසා මේ අස්තිර ස්වභාවය බලන්න පුළුවන් බැරිද? පුළුවන්. අස්තිර වුණු කුණප කොටාස නිසා අපි මේ බණ අහන පැයකට ආසන්න කාලය තුලත් අපි වෙනස් වීමේ ධර්මතාවයේ යටත් වූ දුකක ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ දුක ඇති තැනක අපිට නিত্য වූ ස්ථාවර වූ ශරීරයක්වත් නැහැ කියන එක ගැන ඇතුලේ తত্ত্বය අනාත්මතාවය දකින්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි. මෙතන වාඩි වෙලා බණහන ඔබත් කොතැනක හෝ හුදකලා මේ සාකච්ඡාවත් එක්ක ඉන්න ඔබ තවත් අනුන්ගේ කුණප කොටාස ගැන දකින ආකල්පයක් ඇති. සමහර කෙනෙකුට මේ පැය බණ අහන්න බැරි වෙන්න ඇති. ඇයි? අනුන් ගැන හිතන්න ගිය නිසා. දරුවෝ වෙන්න පුළුවන්, බිරිඳ ස්වාමියා වෙන්න පුළුවනි. එතකොට අනුන්ගේ කුණප කොටාසත් අනිත්‍යයි දුකයි අනාත්මද නැද්ද? අනිත්‍යයි දුක අනාත්මයි. අපි හැබැයි මෙතනදී බණහඬ තිබ්බ එක අතෑරලා අනුන්ගේ කුණප කොටාස ගැන හිතන්න ගිය එකෙන් උනේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනස් වුණාද? නෑ. අපේ සතිය පිරිහෙච්ච එක විතරයි උනේ. ඒ නිසා හැබෑම සතියක පිහිටන්ට ලැබෙන්නේ සතිය පිහිටීම තුළින් ලැබෙන වරප්‍රසාදය තමයි Taman ගැනත් අනුන් ගැනත් යථා තත්වයෙන් දකින්න හිතන්න පුළුවන්කම ලැබීම. ඊගාව කාරණේ හැටියට කියන්නේ මොකද්ද වේදනානුපස්සනාව. අපි ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් සැපයයි සම්මත දුක් වලට යනවා අපි. සැපයයි සම්මත විඳීම් වලට යනවා. ඊට පස්සේ අපි ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දුකයයි සම්මත කරගත්ත දේවල් වලට යනවා. මේක ලෝක සම්මතෙම නෙමෙයි තමන්ගේ සම්මතේ. ඇයි? අහ කියන කරදරත් සැපයි කියලා හිතනවනේ සමහරු. ලෝකේ සැපයි කියලා අනුත්යයි කියන දේවල් සමහර අයට දුකයි. සමහර අපේ දේවල් තියෙනවා සැපද දුකද කියන අන්තවලට යන්නේ නැති උපේක්ඛා අදුක්ඛම සුඛ తত্ত্ব තියෙනවා. ඉතින් ඒ නිසා කවරම දුක්ඛ తත්වයක් වුවත් සුඛ తත්වයක් වුණත් ඒ කියන්නේ සැප සහගත වේවා දුක් සහගත වේවා සැප දුක කියන අන්තයකට නොයන අවස්ථාවක් වේවා සියලු වේදනාවෝ වේදනානුපස්සනාවෙන් දකිනවා කියලා කියන්නේ මේ ඉපදුනේ කවර తත්වයක්ද කියන එක පිළිබඳව තමන් සිහියෙන් දකින එක තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. ඉපදිච්ච වේදනාව සැපද දුකද අදුක්කම සුඛද කියලා සිහියෙන් දකින එක. ඊට පස්සේ කියනවා මොකද්ද? චිත්තානුපස්සනාව. හිත හැසිරෙන හැටි. තමන්ගේ සිත හැසිරෙන හැටි. එපමණක් නෙමේ මේ සිතේ හැසිරෙන ආකාරය අනුව අපි ගන්න අරමුණු. රාගයෙන් සරාගී අරමුණු ගන්නවා අපි. ඇතැම් විට අපි සමහර දේවල් ගැන විරාගී අරමුණු ගන්නවා. දැන් කුණප කොටාස ගැන මෙනෙහි කරන්න කිව්වොත් අපිට හිතුනේ රාගයක් නෙවෙයි වෙන්න ඇති. ඒක විරාගයට බරයි. හැබැයි ඔබ වෙනත් ආස්වාදනීය අරමුණක් ගත්තොත් ඒක සරාගයට බරයි. ඒ නිසා සිතේ උපදින චේතනාව සිතුවිල්ල යම් විදිහකින් සරාගීද විරාගීද ද්වේෂ සහගතද මෝහ සහගතද, ලෝභ සහගතද? මේ සියලු දේ තෘෂ්ණා දෘෂ්ටිමාන හැටියට අපි හිතේ උපද්දවන මනෝභාවයන්හි ස්වභාවය දකින්න එකට තමයි අපි කියන්නේ චිත්තානුපස්සනාව කියලා. දැන් කාට හරි අපි කිව්වොත් සිතේ උපදින ස්වභාවය බලලා වැඩ කරන්න කියලා ඇතැම් වැරදි වලින් අපිට මිදෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපි අනුපස්සනාවකින් තොරව උපදින සිතුවිල්ලට ඔහේ යන්න හැරියහම සිතුවිල්ලට ඕන හැටිට ඉබාගාතේ යනවා. හතරවෙනි කාරණේ කියන්නේ මොකද්ද? අපිට ඊට පස්සේ කියනවා ධම්මානුපස්සනාව. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස හැටියට ඒ කියන්නේ අපි විශේෂ වශයෙන් අපි තුල උපද්දවන මේ নানা ප්‍රකාර වූ තත්වයන්ට හේතුව තමයි අපි පංච නීවරණ ධර්මයන්ගෙන් ආවරණය වෙලා තියෙන එක. එතකොට මේ කියන කාමච්ඡන්ද ව්‍යාපාදාදී වූ මේ নানা ප්‍රකාර ආවරණ ධර්මයන්ගෙන් අපි ආවරණය වෙලා ඉන්නවාය කියන ධර්මය. ධර්මිකයේ ස්වභාවය කියන එකනේ. ඒ ස්වභාවය දකින්න එක තමයි එතකොට ධම්මානුපස්සනාව කියලා කියන්නේ. දැන් එතකොට මේ බලන්නේ අපි අනුන්ගේ ලෝකයක් දිහාද? නෑ. තමන් තමන් තුල තමන්ගේ ස්වභාවය දකින්න එක. තමන් තමන් තුළ තමන්ගේ ස්වභාවය දකිනවා කියලා කියන්නේ ලෝක ස්වභාවය දකිනවා කියන එක. මේ ස්වභාවය දකින කෙනෙකුට තදංග විවේක කෙලෙස් తాවකාලිකව යටපත් කිරීමෙන් ලබන යම් විදිහක ප්‍රතිවිරුද්ධ මානසිකත්වයන් යටපත් කරගෙන යම් විවේකයක් මානසික සුවයක් ලබන්න පුළුවන්. ඒ නිසා මේ කෙනාට සමුච්ඡේද විවේක මාර්ග ඥානයන් උදා කර ගැනීම තුළින් යලි කෙලෙස් නූපදින විදිහට කෙනෙකුට විවේකයටපත් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් කියනවා නිස්සරණ විවේකය මුලාවෙන් මිදී නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සෝසතෝ මිච්ඡාදිට්ඨිම් පජහති. මිත්‍යා දෘෂ්ටිය සිත ආක්‍රමණය කරනකොට ඉවත් කරන්නටත් සෝසතෝ සම්මා දිට්ඨින් උපසම්පජ්ජ විහෙරති. සම්මා දිට්ඨිය ධර්මානුකූල යහපත් ආකල්පේ පවතිනද ලැබීම නම් වූ සාහස හෝති සම්මා සති සම්මා සතියේ පිහිටන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ඊට අවශ්‍ය සමාජ පරිසරයත් මානසික පරිසරයත් සැලසේවා එයින් ලැබෙන වරප්‍රසාද හැටියට සතියෙන් ලැබෙන ආනිසංස ඔබට ලැබේවා අවසාන වශයෙන් ඔබ හැමදෙනාටම තදංග විවේක සමුච්ඡේද විවේක කෙලවර නිස්සරණ විවේක නම් වූ අමා මහ නිවන් සුව පිණසම සම්මා සතිය හේතු වාසනා වේවා වේවා වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු.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 ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.